අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පසුගිය දවස් දෙකේම මගේ විශේෂ ඉල්ලීම නිසා අපිට මේ එකට තිබුණු ධර්ම සාකච්ඡා අපි පර්යංකයක් බවට පත් කරගත්තා ඊට පස්සේ තුනට තිබුණු පර්යංකේ ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගත්තා ඒක මේ වලක්වා ගන්න බැරි වැඩසටහන් දෙකක් තිබුණ නිසා මට එහෙම වුණේ අපි නැවතත් කාලසටහන විදියට අද එකට පවත්වන ධර්ම සාකච්ඡා සඳහා රැස් වෙලා ඉන්නේ. වැඩපිළිවෙල ඊයේ විදිහටමයි තුනට කරපු එකමයි අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරනවා. අපි මෑණින්නාංශගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ස්වාමීන් අද දවසට ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. එයින් භාවනාව සම්බන්ධ ප්‍රශ්න 11කුත් එක ප්‍රශ්නයක් තියෙනවා ධර්ම දේශනාවයි භාවනාවයි සම්බන්ධ කරලා එකක් තියෙනවා වැඩමුළුවට පරිබාහිරව කියලා ලියලා තියෙනවා ඒකේ. මේ ලැබුණු වාර්තා සභාගත කරන්න මට ඔබ වහන්සේකින් අවසරයි. හයි. අතිගෞරවනීය ස්වාමින්වහන්ස මම ආස්වාසය සිදුවන විට ආස්වාසයයි මෙනෙහි කළෙමි. භාවනා කරන සෑම විටකම පාහේ ආස්වාසය ප්‍රස්වාසය එකම නාස්පුඩුවෙන් ඇතුල්වන පිටවන බවත් ආස්වාසය අවසන් වීමත් ප්‍රස්වාසය ආරම්භ වීමත් අතර සුළු විරාමයක් දකිමි. මෙසේ වාර 10ක් පමණ කරන විට නලල ප්‍රදේශයේ තද බවක් සමග වෙහෙසක් දැනේ. එවිට මට තේරුම් යන්නේ මා ස්වභාවික හුස්ම රැල්ල දෙස නොබලා ආයාසයෙන් හුස්ම ගනිමින් ඒ දෙස බලා සිටින බවයි. ඉන්පසු මම ස්වභාව ස්වාභාවික හුස්ම රැල්ල දෙස බලා සිටිමි. ක්ෂණයකින්ම සිත විවිධ සිතුවිලි කරා දුවයි. නමුත් සතිය ඉදිරියෙන් තබාගෙන භාවනා කරන විට එහෙ මෙහෙ දුවන සිත පිළිබඳ පශ්චාත්තාප නොවි මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් මූල කර්මස්ථානයට සිත යොමු කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ යෙදෙන සෑම විටකම මා ලබන අත්දැකීම් ඉහත පරිදි වේ. නමුත් පෙරට වඩා මාගේ සතිය දියුණු වී ඇත. මක් නිසාද එයත් මාගේ සිත බාහිර අරමුණු කරා යන අවස්ථාවල මා සතියෙන් සිටිය යුතු බවත් එසේ නොදැන සිතුවිලිවල ඇලී ගැලී ටික වේලාවකින් මම සතියෙන් නෙමේ ඉන්නේ වහා මම ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කළ යුතුය යන සංඥාව මාහට නිතැතින්ම ලැබේ. සක්මන් භාවනාව පර්යංක භාවනාවට වඩා වැඩි වේලාවක් සිත විසිරී යෑමකින් තොරව කළ හැකිය. දෛනික කටයුතුවලදී ඇවිදින විට වම දකුණ වශයෙන්ුත් භාවනා සැසිවලදී පාදය ඔසවනවා ගෙනියනවා තබනවා වශයෙන්ුත් මෙනෙහි කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඒක අර රචනයේ මුලදී සඳහන් කරලා තියෙන විදිහට ඉසේකක් කොමන අල්ලතද වෙනවා ආයාසයෙන් හුස්ම ගන්නවා එතකොට සතිය තියෙන බවයි ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ ස්වභාවික හුස්මකට වැටෙනවා. හිත පිට යනවා. මේ දෙකෙන් වඩා වැඩි වැඩි හුස්ම ගන්නක් එක දිගට බලන්න පුළුවන් වෙන්නේ ඔය කියන ස්වභා કૃතිම හුස්ම ගන්න අවස්ථාවේදීද එහෙම නැත්නම් ස්වභාවයෙන් හුස්ම ගන්න වෙලාවේදීද කියලා කැමැතිද කට උත්තරයක් දෙන්න එළියපු රචන ලියපු එකන මම අවධානය යොමු කරන්නේ රචනයේ මුල්ම කොටසට ඒක ලියලා තියෙනවා මම ඉඳගත්tාම ආනාපානට හිත යොදනවා ටික වෙලා ගියාට පස්සේ දන්නේ ආයාසයෙන් හුස්ම ගන්න තියෙන. එතකොට ඔළුව තද වෙලා, නලල තද වෙලා තියෙනවා. ඊට පස්සේ ස්වභාවික හුස්මට වැටෙනවා. එතකොට লীලා තිනවා හිත පිට යන ගතිය තියෙනවා. මෙන්න මේ දෙකෙන් මේ કૃතිම හුස්ම ගන්න වෙලාවේදී එක දිගට උඟාක් හුස්ම රැලි ගන්න බලන්න පුළුවන් වෙන්නේ. එනතන් ස්වභාවයෙන් අනායාසයෙන් වැටෙන හුස්ම රැලියොද්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. ආයාසයෙන් හුස්ම ගද්දී ස්වාමීන් වහන්සේ. ඔය එතකොට මේ වැඩි වෙලාවක් හුස්ම පවතින්නේ මේ કૃතිම වෙලාවේ. දැන් ස්වභාවික හුස්මට ගිය ගමන් හිතවිලි එනවා, පිට යනවා. ඉතින් ඒ නිසා මේ දෙකේදී සතිය නම් වැදගත් දේ ඔය ඉසේකක්කමත් සතිය වාසියට හිටලා තියෙන්නේ. නල්ලේ තද වීමත් නාසිය මේ සතිය වාසියට තද වෙලා තියෙන්නේ. ආයාතින් හුස්ම ගැනීමත් සතිය වාසියට තද හේතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්වභාවයෙන් යනකොට හිත පිට යන ගතිය වැඩි. ඒක නිසා වරින් වර මේ ඒ કૃත්‍යම ගති උනත් කමක් නැහැ. තමන සතිය වැඩෙනවා නම් ඒක ආවාසයකට අරියාදුවකට ගන්න නැතුව ඒකත් වෙච්ච දෙයක් මේකත් වෙන දෙයක් ඒ නිසා මේ රචනයේ මුලදී ලියලා තියෙන විදිහට මේ ටිකක් කොමට ඔලුව තදවිල්ලට કૃත්‍රිම හුස්ම ගන්න එකට වෛර නොකර ඒකේ නෝනම් ඒකෙත් වාසිය ගන්න ඊට පස්සේ ඒකෙන් නැතුව ස්වභාවික හුස්මට ගියාට පස්සේ ඒත් වාසියක් තියෙනවා ඒකත් ගන්න නමුත් එතන අවාසියක් තියෙනවා හිත පිට යන ගතිය වැඩි ආන්නේ විදියට අවස්ථාවේ වාසිය අරගෙන වැඩ කරන්න පටන් අරගත්තොත් Tamanට මීටත් වඩා රචනයේ පස්සේ සඳහන් කරලා තියෙන විදියට වඩා සතුටුමත් වෙලා නැත්නම් වඩා Tamanගේ කයට හිතව දාගෙන වඩා වර්තමාන මොහොතට අවදි වෙලා ඉන්න පුළුවන් ගතියක් ඒ. ඒක නිසා මුලදී ආදුනිකයා පුළුවන් තරම් බලන්න ඕනේ මොන හරි ක්‍රමයක් දාලා කයේ හිත රඳවා ගන්න. එහෙම නැත්නම් මේ වර්තමාන හිත රඳවා ගන්න. ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේ කියනවා සමහරවිට කයි වේදනාවක් නැතිවට හිත පිට යන නිසා මේ වගේ මේ මේ පිංගම් කඩුලල්ල පොළවේ වැලි ටිකක් දාලා වැලි උඩ ඉඳ ගන්නවලු. ඒකෝට වැලි යන වේදනාව නිසා හිත පිට යන්නේ නැති. ඒ තරම් සමහරු මේ කරදර දුක් කරදර තියෙන්න තියෙන සතිය වැඩි. නමුත් ඒක හුඟ දෙනෙක් දන්නේ නැහැ. හුඟ දෙනෙක් හිතනවා මේ සද්දයක් ආපු ගමන් වේදනාවක් ආපු ගමන් හිතවිලක් ආපු ගමන් මේක සතියට බාධාවක් කියලා ඇත්තට මේ මොනවාක්වත් නැත්නම් සතිය කැඩෙනවා වැඩි. ඒ නිසා එන හැම කරදරයකම හොඳ පැත්තක් තියෙනවා. ඒව ඉල්ලලා ගන්න එපා. ආපු එකේ වාසියට ගන්න. වාසියට අරගෙන එතකොට යා නැති වෙනවා. නැත්නම් පස්සේ ස්වභාවික උස්මේ වාසිය ගන්න. ඒ වගේ මූලික ආධුනික යෝගාවචරයේ අවස්ථාවාදී වෙන්න ඕනේ. අවස්ථාව අරගෙන නැත්නම් අවස්ථාවේ වාසිය අරගෙන වැඩියෙන් සතිය පවත්වන එක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. මේ ස්වාමීන් වහන්සේ ආදුනිකයෙක්මි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව හොඳින් නිරීක්ෂණය කළෙමි. එවිට ආස්වාසය පටන් ගැනීමේදී දිග බව හා බර බවක් දැනුනි. ප්‍රස්වාසයේ සියුම් බවක් හා සැහැල්ලු බවක් දැනුනි. මෙසේ හුස්ම වෙතට සිත යොමු කරගෙන සිටිනා විට හුස්ම නොදැනී යන බව වැටහුණි. නැවත ටික වේලාවකින් හුස්ම දැනුණු අතර කකුල හිරිවැටීම නිසා දැඩි වේදනාවක් දැනෙන්නට විය. ඒ දැනුණ වේදනාව වේදනාව යනුවෙන් මෙනෙහි කරන විට වේදනාව වැඩිවන්නට විය. වෙනදාට වඩා වේදනාව වැඩි කාලයක් මෙනෙහි කරමින් සිටින විට වේදනාව වැඩි වී ආනාපාන සතියෙන් නැගිට්ටෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී পায় ඔසවන බව හා තබන බව හොඳින් මෙනෙහි කළෙමි. পায় ඔසවන විට සැහැල්ලු බවක් හා සීතල බවක් දැනුණු අතර পায় තබන විට ස්පර්ශයේ උණුසුම් බවක් හා තද බවක් දැනුනි. සක්මන් කිරීමේදී විටින් විට සිතුවිලි පැමිණියද සතියට බාධාාවක් නොකරගෙන ඊටමත් හොඳින් සතිය පවත්වා ගැනීමට හැකිවිය. පර්යංක භාවනාවට වඩා සක්මන් කිරීමේදී සිත ඊටමත් හොඳින් සමාධිගත වන බව වැටහුණි. දවසේ කටයුතු පිරිසිදු කිරීම කිරීමේදී දාණය වළඳන අවස්ථාවේදී හා වැසිකිලි කැසිකිලි කරන විට නොයෙක් අවස්ථාවන් වල අරමුණු ආ නමුත් ඒවා බාධාවක් වශයෙන් නොගෙන දිගටම සතිය පවත්වා ගැනීමට උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේ අර පරියංකේදී සක්මනේදී මේ වගේ උත්සාහ කරනකොට වැඩි වේලාවක් සතිය අරමුණේ පවත් ගන්න පුළුවන් වෙලාවක් එනවා ක්‍රමයෙන් පටන් ගන්නකොට මේ නෑ ඒ ක්‍රමයෙන් ආවට පස්සේ අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්නකොට පුළුවන් තරම් තොරතුරු ගන්න අරමුණට අදාළ මේ සටහන් ආකාර ගති භාව ස්වභාව අහුලා ගන්නවා එතකොට අල්ලගත්ත අරමුණේ වැඩි වේලාවක් ඉන්න පුළුවන් එතකොට අරමුණේ අලගිය මුලගිය ව්‍යංජන ව්‍යංජන අංග ප්‍රත්‍යංග හොඳට කියන්න පුළුවන් වෙනවා. වැඩි මුලදී පටන් ගන්න දඟලන්න යන්න එපා. මුලදී හොඳට අරමුණත් එක්ක යාළු වෙන්න හරි. යාළු වුණාට පස්සේ තමයි තොරතුරු අහුලන්න පටන් ගන්න වෙන්නේ. නැත්නම් අර ඉස්ලා කරනාට වගේ කෘතිම කරන්න වෙනවා. ඕනෑට වෙලී අරමුණ අල්ලන්න ගියොත්. කෘතිම කරත් ප්‍රශ්නයක් නැහැ. සතිය පිහිටනවා නම් නමුත් අවස්ථාව දැනගන්න ඕනේ කොයි වෙලාවෙදීද අරමුණේ තොරතුරු හොයන්න ඕන වෙලාව. ඒක ආරම්භයේදී නෙවෙයි. ටික වේලාවක් යන්න ඕනේ මේ විදිහට ගිහිල්ලා තමයි එහෙම අරමුණත් එක්ක හාද වෙන්න පටන් ගන්න හිත. ආන්නේ අවස්ථාව එනකොට පුළුවන් තරම් තොරතුරු ගන්න ගන්න මෙනී කරන හිතයි එල්ල කරන අරමුණයි දෙක හුත්තටම සමීප වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ අවස්ථාව අරගෙන පුළුවන් තරම් අරමුණේ විස්තර කියවලා උකහාගෙන වார்த்தාවට ඇතුල් කරන බණ එකයි කරන්න තියෙන්නේ. තේරුවන් සරණයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස මා ප්‍රථමයෙන් මූල කර්මස්ථානය මෙනෙහි කිරීමට පෙර పూర్ව කෘත්‍ය සිදු කර අවසානයේ ඉබේ හටගන්නා ආස්වාසය හා ප්‍රස්වාසය දෙස සිහියෙන් යුතුව බලා සිටියෙමි. ආස්වාසය සිසිල්ව නාස්පුඩු වලින් ඇතුල්ව පෙනහළු හා උදරය කරා යාමේදී පෙනහළු හා උදරය පිම්බෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. ප්‍රස්වාසයේදී උදරය හා පෙනහළු හැකිලි උණුසුම් ස්වභාවයෙන් පිටවන ආකාරය නිරීක්ෂණය කළෙමි. පෙර දිනට වඩා සිතට අරමුණු එන ස්වභාවයක් තිබුණත් ඒ තුලම සිට මම සුසුම් රැල්ල දෙස බලා සිටිමි. විටක නාසිකාග්‍රය සුදු මීදුම් පටලයක් මෙන් රවුමට දිස්විය. ටික වේලාවකින් නැති වී ගිය අතර තරු ආලෝකයක් දැర్శණය විය. පැයකට ආසන්න කාලයක් පර්යංකයෙහි සිට ඉරියව් වෙනස් කළෙමි. පාදවල වේදනාවන් පැමිණියද අරමුණේ සිටීමට උත්සාහ කළෙමි. සක්මන් භාවනාවේදී ඔසවනවා ගෙනියනවා තබනවා කියා මෙනෙහි කරනවා වෙනුවට ඉබේ ඔසවන ගෙනියන තබන පාදය දෙස සතියෙන් සිටීමට ප්‍රිය කළෙමි. වැල්ලේ සැපෙන විට තබන බව දැනගනිමි. එසවෙන විට එසවෙන බව දැනගනිමි. ගෙනියන විට ගෙනියන බව දැනගනිමි. පෙරදාට වඩා අද සක්මනට බොහෝ ප්‍රිය කළෙමි. ඒ තුල මම සතුටක් සැහැල්ලුවක් ලැබුවෙමි. එදිනදා වතපිළිවෙත කරන වේලාවේ දාණයට වඩින වේලාවේ දාණය වළඳන වේලාවේ සිහියෙන් සිටීමට දැරූ උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට හැකි ඉක්මනින් දුකින් නිදහස් වීමට මේ උපකාරය හේතු වේවායි පතමි. අනුශාසනා කරනු ලබන්නේම් නම් මැනවි. තෙරුවන් සරණයි. මේකෙත් අර ඉස්සල්ලකේ වගේ තමයි. වගේ යම් වෙලාවක Tamanට ප්‍රයත්නයේ සාර්ථක වෙලා අදිෂ්ඨාන ශක්තිය ඇවිල්ලා සක්මණ හෝ පරියන්ක මුදුන්පත් වෙලා වෙලාවක් තියෙනවා. අන්න එතකොට ඒ අරමුණේ පුළුවන් තරම් තොරතුරු උකහ ගන්න. පුළුවන් තරම් තොරතුරු ඌරා බොන්න ඕනේ. ඊට පස්සේ ඒක පුළුවන් තරම් වார்த்தාවට දාන්න. දානකොට පුදුම විදියට ඉල්ලම අරගෙන මැණික් කරනවා වගේ ගොඩගත්ත ඉල්ලමේ මැණික් අහුල්නවා වගේ අහුලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකටයි ඔය පෙට පෑදීගෙන ඉන්නේ. ඒ පොට පෑදිච්ච වෙලාව බලලා අරමුණේ ධර්ම ඕජාව ස්වභාවික ලක්ෂණ හටහන් ආකාර අහුල ගන්න එකත් ඒක වார்த்தාවට දෙමිල්ලත් නැත්නම් වார்த்தාවට උපවත්වන විදිහට වார்த்தාවට ඇතුළු කරන දන්නවා භවනා ඉච්චරම අමාරුන භෞමිකවට අල්ලන්න පුළුවන් ඒ නිසා මේ තොරතුරු උකහා ගන්න උනන්දු වෙන්න කියලා කියන අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේ භාවනාව සඳහා සහභාගී වන දෙවන අවස්ථාවයි සක්මන් භාවනාව මම සක්මන් භාවනාව ඔසවනවා තබනවා යනුවෙන් මෙනෙහි කරන්නෙමි. අද දින මා සක්මන් භාවනාව කරද්දී ටික වේලාවක් යන විට මාගේ සිත වෙනත් අරමුණු කරා ගියේය. ඒවා මෙනෙහි කළ පසු නැවත සිත සක්මන් භාවනාව කෙරෙහි යොමු වෙයි. මෙසේ සක්මන් කරද්දී পায় පොළවේ වදින ආකාරය, পায়ට දැනෙන වේදනාවන් සතියෙන් මෙනෙහි කරමින් පැයක් පමණ සක්මන් භාවනාව කළෙමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදී මම වඩන්නේ ආනාපාන සතියයි. ආනාපාන සතිය වඩන විටද විවිධ අරමුණු සිතට එයි. ඒවාද මෙනෙහි කරද්දී නැතිව යයි. නමුත් සිතට විවිධ සිතුවිලි ආවද ඒ අතරින් ආනාපාන සතිය බැලිය හැකිය. මෙසේ භාවනාව වඩද්දී ආස්වාසයේ සීතල දිග බවද ප්‍රස්වාසයේ උණුසුම හා කෙටි බවද මෙනෙහි කළමි. මෙසේ ආනාපාන සතියද විනාඩි 45ක් පමණ කළෙමි. එදිනෙදා කටයුතු එදිනෙදා කටයුතුවලදී වත්පිළිවෙත් කිරීමේදී දානය ගැනීමේදී ස්නානය කිරීමේදී ආදී හැකි සෑම අවස්ථාවකදීම සතිය පැවැත්වූ යෙමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා. ඔය ඉලියුන් තුනේම සතහන් කළ තිබුණා හිත පිට යන බාධක තිබුණත් උත්සාහ කරන ගතිය මූල කර්මස්ථානයේ ඉඳ ඉතින් ඒක ඇත්තටම මේ ඒ පුළුවන් කියන හැකියෙන් බැලුවොත් ඒක පුදුම සෙල්ලක්කාර වැඩක් වෙනවා. වෙනද ප්‍රශ්න කරගන්න එක්කන දැන් ඒ වෙනකොට ඒක සතුටක් ලබනවා. ඉතින් එතකොට කරන්න තියෙන්නේ එහෙම ඒ වගේ බාධක අඩු වෙන්න පටන් ගන්නවා. නැත්නම් හිත් කරදර ගන්නවා අඩු වෙන්න පටන් අර ගන්නවා. සැක කරනවා අඩු වෙන්න පටන් අර ගන්නවා. එතකොට අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. අන්න ඒ වෙලාව බලලා තවදුරටත් කරදර වලින් කරදර නොවෙන තැනට යන්න නම් ඒව ස්පාසු වෙච්ච වෙලාවේ මූල කර්මස්ථානයේ වැඩි විස්තර හෙවිල්ලෙන් සමීප නිරීක්ෂණය කිරීමෙන් තොරතුරු අහුල ගැනීමෙන් ඒකට වාර්තාගත කිරීමෙන් මේ වෙලාවේ පොඩි අනුග්‍රහයක් දෙන්න ඕනේ භවනා දියුණුවට මේ මම මේ කියන වචනේ මේ ඉස්සර කියපු ලියුම් තුනටම අදාළයි. ආදුනිකයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව භාවනාවට වාඩි වුණාට පසුව කිසිවක් මෙනෙහි නොකර සිටියා. විටින් විට අරමුණු දෙක තුන එන්න පටන් ගත්තා. නමුත් ඒ අරමුණු මෙනෙහි නොකර ඒ දෙස බලා හිටියා. එම අරමුණු ඉවත්ව ගියා. එය බිත්තියකට රබර් බෝලයක් විසිකරන විට බිත්තියේ රැඳෙන්නේ නෑ වගේ. පසුව සිත ඉහළට ඇදී යන ස්වභාවයක් දැනුනි. කයට සිතට සැහැල්ලුවක් දැනුනි. මහත් ප්‍රීතියක් ඇතිවිය. වරහන් ඇතුලේ පැය භාගයක් පමණ කාලයක්. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී කිසිවක් මෙනෙහි නොකර සක්මන් කළා. විටින් විට අරමුණු ආවත් සතිමත්ව එය හඳුනා ගත්තා. පැයක් පමණ සක්මන් කරන විට එම ක්‍රියාවලිය નિરાයාසයෙන්ම වුණා. එවිට ඇට සැකිල්ලක් ඇවිදිනවා වගේ දැනුණා. කයට සිතට සැහැල්ලුවක් ඇති වුණා. එදිනෙදා කටයුතු පිරිසිදු කිරීම කටයුතු කරන විට සිහියෙන් යුක්තව එය ක්‍රියාවලියක් බව හඳුනාගෙන නිමා කළා. භාවනා කරගෙන යෑමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සුවසේ සාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවනින් සැනසේවා තෙරුවන් සරණයි. ඉතිසලා කීපවර තරම්වත් මේකේ මූල කර්මස්ථානයේ සම්බන්ධ තොරතුරු ලියලා නැහැ. ඒක අඩුපාඩුවක් විදිහට සලකා ගන්න. ඒ නිසා අරමුණ ගැන කතා කරනකොට බාහිර අරමුණ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් මූල කර්මත්තන්නේ ආපු වෙලාවකවත් ඒකේ වග විභාග විස්තර ලියලා නැහැ. සක්මණෙත් නැහැ, පරියන්කෙත් නැහැ. එතකොට අර බාහිරින් එන වගේ නපුරු බලපෑම් වැඩි. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ ශක්ති ප්‍රමාණෙන් ඒතරතුරු දැනගෙන වார்த்தාවට ඇතුල් කිරීමේ පුදුම මැජික් ශක්තියක් තියෙනවා භවනට තල්ලුවේ. ඉතින් මේ අන්තිමට කියපු ලියුමේ ඒක හුඟා අඩුයි. ඒක නෑක අඩුවක් වශයෙන් දැනගෙන තොරතුරු පුළුවන් තරම් දාන්න බලන්න. එතකොට ඒ දාන එකේ දානොත් එක්ක වානිසංශ තේරෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්ස ආනාපානය පෙර දින භාවනාවේ ලැබූ සාර්ථකත්වය අද නැති වේ යන බලාපොරොත්තුෙන් අද දින භාවනාව ආරම්භීමි. නමුත් එසේ නොවිය. දැන් ආනාපානයේදීද සිතුවිලි කිහිපයක් එකවර නිරීක්ෂණය වීම හා ඒවායේ ප්‍රබල බව හෝ සියුම් බව අත්විඳිමි. පෙරට වඩා වැඩි වේලාවක් භාවනාවේ යෙදෙමි. සක්මන. සක්මන වෙනසක් නැත. නමුත් ආනාපානයට වඩා සක්මනෙන් තෘප්තියක් ලබමි. එදිනෙදා කටයුතු ආහාර ගැනීමේදී වෙසිකිලි කෙසිකිලි කටයුතු ස්නානය ආදීයේදී සිහිය පිහිටුවමි. පෙරට වඩා වැඩියෙන් සිහිය පිහිටයි. අද උදෑසන සහ දහවල් අතීතයේ යමක් සිහිවීමෙන් රාග සහ ద్వේෂ සිතුවිලි ඇති වූ බව දැනුනි. මෙය සාමාන්‍ය තත්වයක්ද නැත්නම් මෙය වැළැක්වීමට විශේෂ යමක් කළ යුතුද? තෙරුවන් සරණයි. මේකෙත් මුල් කොටසේ මතක් කරන්න තියෙන්නේ මූල කර්මත්තානේ පිළිබඳ වැඩි සාදර බවක් විස්තර හිවිල්ලක් විස්තර අතුල් කිරීමක් තාම හිතට වැදිලා නැහැ. ඒ නිසා රචනයේ බොල් ගතියක් පේන්න තියෙනවා. අතුල් කරන්න පුළුවන් තරම් මූල කර්මත්තානේ පිළිබඳ තොරතුරු ඒ බොල් ගතියත් එක්ක තමයි පිට බාහිර හිතවිලි එන්නේ, ඇවිල්ලා ඒව කරදර කරන්නේ. ඒ ඔක්කොටම හේතුව ගරු කටයුතු මූල කර්මස්ථානට ගරු නොකළොත් අහල පහල තිනවා එන්න පටන් ගන්නවා. අහල පහල තිනවා ආවත් ඒකේ නපුරු බලපෑම අඩු වෙනවා. තමයි මූල කර්මස්ථානයේ විස්තර විභාග ස්වභාව ලක්ෂණ තටහන් ආකාර බලන්න යනවා. නිසා මේ පැත්ත ස්වභාව මූලික අරමුණේ ස්වභාව ලක්ෂණ බලන්න යනකොට මේ පැත්ත නෑවිත් ඉඳි කියන්න බෑ එයි නමුත් Tamanට ඊව හරහා මේ රාග ద్వේෂ හිතවිලි හරහා මූල කර්මස්තන්නේ අහුල ගැනීමේ දක්ෂකම වැඩි වෙනවා මූල කර්මස්තන සමීපව නිරීක්ෂණය කරනකොට. එහෙම නැතුව මේ හිතවිලි එන එක ස්වභාවිකද නැද්ද කියලා අහුවටත් ඒව අයින් කරන්න උත්සාහ කරත් හරියන්නේ නැහැ. හරියන දේ තමයි මූල කර්මස්තන්න වඩා වඩා ප්‍රේමකරනද සාදර වෙන්න අහුවෙන අහුවෙලා විතරතුරු අහුලා ගන්න පුළුවන් තරම් රචනාවට ඇතුල් කරන්න එතකොට අරක අනිය මාර්ගයෙන් වක්‍ර මාර්ගයෙන් අයින් වෙන්න පටන් අරගන්න ආදුනිකයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව పూర్ව කෘත්‍ය සිදුකොට වාඩි වී සිටින අයුරු මෙනෙහි නොකොට සිහියෙන් බලා සිටියෙමු හොඳින් සිහිය පිහිටියෙමි මද වේලාවකට පසු නාස් පුඩු අගට සිත ගතිමි වාර කිහිපයක් ආස්වාස ප්‍රස්වාස දැකගත හැකි විය. එය ටිකෙන් ටික සිහින් වී නොදැනී ගියේය. එහෙත් ඒ දෙසම බලා සිටියෙමි. වරින් වර වෙනත් සිතුවිලිද ඇතිවිය. ඒවා ගණන් නොගත්ෙමි. ටික වේලාවකට පසු නාස් පුඩුවේ අග කුඩා කෘමීන් නලියන ස්වභාවයක්ද දැනිනි. ඒ දෙස සංසුන්ව බලා සිටියෙමි. පසුව සන්ධ්‍යා කාලයේ වැටෙන හිරු එළිය මෙන් ආලෝකයක් දිස්විය. ඒ දෙසෙද මෙනෙහි නොකොට බලා සිටියෙමි. පසුව එම ආලෝකය ලාකොළ පැහැති වී අඳුරු ස්වභාවයකට හැරී ගියේය. ශරීරයේ පිට පෙදෙසින් තද වේදනාද ඇතිවිය. ඒ දෙස හොඳින් බලා සිටියෙමි. සමහර අවස්ථාවලදී වේදනාව වැඩිවන ස්වභාවයක්ද දැනිනි. පර්යංකයෙන් නැගිටීමට සිතුනි. නමුත් ඊයේ ඔබ වහන්සේගේ දේශනාවේදී ලැබුණු උපදේශය මත එම වේදනාව කාගෙනම ඒ දෙස විචක්කනශීලීව බලා සිටියෙමි. එවිට නැවත අඩුවන ස්වභාවයක්ද දැක ගැනීමට හැකිවිය. අද දින වන විට ශරීරයේ සැහැල්ලු බව තවත් හොඳින් දැනේ. සක්මන් භාවනාවේදීද මෙනෙහි නොකොට පියවරට සිහිය පිහිටුවා ගත හැක. අතරතුරදී නොයෙක් නොයෙක් සිතුවිලි ගලාගෙන එයි. ඒ කරදරයක් කොට නොගෙන දිගටම සක්මන් කළෙමි. පැය කාලක් පමණ යන විට ගත පුළුන් රොදක් මෙන් සැහැල්ලු බවට පත්වේ. එදිනෙදා වතපිලිවෙතද දාණයට වඩින විටද දාණය වළඳන විටද හැකිතාක් දුරට සිහිය පිහිටුවාගෙනම කිරීමට උත්සාහ ගත්ෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා උතුම් නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. ඒකටත් අර මුලින් කිව්වා වගේ හැකිතාක් තවදුරට මූල කර්මස්ථානයේ විස්තර පරියංකේදී නම් ආනපානී සක්මනීදී නම් වම දකුණ වශයෙන් ඒතරතුරු දාන්න දාන්න මේ රචනයේ සරු ගතිය එහෙම නැත්නම් මේ ඕජා වැඩි වෙනවා ඒ තරමටම Tamanටම භාවනාවේ තියෙන සැකදුරු වෙලා එල්ලයක් එන්න පටන් ගන්නවා ඒ නිසා මේ දල වශයෙන් කියන්න තියෙන්නේ සැකිල්ල සකස් කළ තිබුණට ඒකට දාන්න පුළුවන් උපරිම මූල කර්මස්ථානයේ සම්බන්ධ තොරතුරු දාන්න තාම සූර වෙන්න වෙනවා. තාම දක්ෂ වෙන්න වෙනවා. එතකොට වහ වහ Tamanට භාවනායේ චුණු භාවය ලබා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස බොහෝ අරමුණු එකම සති ධාරාවක් යටතේ බලා සිටිය හැක. එහෙත් මූලික අරමුණට විශේෂ ගෞරවයක් නොදැක්වීම මාගේ දුර්වලතාවයක් ලෙස සිතා සිටියද සතිය දිනෙන් දින දියුණු වීමත් කිසි දෙයකට පසුතැවිලි නොවන ගණන් නොගන්නා ස්වභාවය දියුණු වීමත් නිසා සතුටු උනේමි. ඊයේ දහවල් පර්යංකයේදී ආනාපාණයට අහම්බෙන් සතිය එල්ල වූ අවස්ථාවක එය සිනුඳු වෙමින් ගොස් එය ගැන විස්තර ਵਿਚාරයක් පවත්වන සිතද අතුරුදහන් වී යන අයුරු දුටුවෙමි. වෙනත් අරමුණු නැතිව සතියට සිදු වූ දෙය පමණක් අද්දුටුවෙමි. එය ඉහළට නැගෙමින් වේගය වැඩි කරගෙන ඒකාකාර ප්‍රවේගයක් ලබාගෙන දිගටම පවතින බවක් දැනුනි. යමක් සිදුවේගෙන ගිය බව පමණක් නිගමනය කරගත හැකි විය. භාවනා කිරීමේ ගැම්මද තරමක් ලිහිල් වී ඇත. මැදහත් බවක් දැනුනි. හුස්ම අරමුණට සිත යවා බැලූ විට යාන්තම් වදින බව පමණක් දැනුනි. වෙනත් අරමුණුද අතරින් පතර සිහියට ලක්විය. මාගේ එදිනදා වැඩ විශේෂ පිළිවෙලකින් කිරීමේ උනන්දුවක් නැත. බොහෝ විට අමතක වීම සහ අතපසු වීම සිදුවද පසුතැවිලි නොවෙමි. දැනට භාවනාවේ ගැටලු නොමැත. එහෙත් යම්කිසි අරමුණක් ඔස්සේ සිත එක දිගට පැවැත්වීම අමතර ශක්තියක් වැයවීමක් ලෙස දැනේ. සිතට නිදැල්ලේ යාමට දී බලා සිටීමටම ඇබ්බැහි වී සිටිමි. එම නිසා ධර්ම දේශනාවෙන් පසු ගැටලුවක් මතුවිය. තමාගේ පාලනයට කිසිසේත්ම යටත් නොවන අරමුණු වලට නිදැල්ලේ යාමට දී සතිය දියුණු කිරීමත් එක අරමුණකට සිත බැඳ තබා වශී කිරීම පුරුදු කිරීමත් යන දෙක භාවනාවේ දියුණුවට බලපාන ආකාරයට භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ වහන්සේට පහසු අවස්ථාවකදී පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සතිය වගේ අවස්ථා දෙකක් තියෙනවා එකක් සතියේ කාර්මුණක් අල්ලගෙන එක තැනක නතර වෙලා අරමුණු කිඳා බහින ගතිය තියෙන එකට කියනවා ගැඹුර කියලා. සමහරවල් තියෙන අරමුණු රාශි රාශි තියේදී එකකටවත් විශේෂ කරන්නේ නැතුව කොයි එකේදවත් පච්චාත්තාප නොවි අල්ලගෙන යන ගතිය ඒක පළල් ගතිය කියලා කියනවා. මේක හිතක වර්ධනයක දෙකම අවශ්‍යයි. වර එක ගැඹුරු පේන්න ඕනේ, වර එක පළල් බව පේන්න ඕනේ. නමුත් මේ ලියන එකනා මේ පළල් බවට වැඩිය කැමැති අර වගේ ඒකාර්මණක කිඳා බහිනකොට වෙහෙස කරයි වගේ කියන චරිතයක්. නමුත් ඒ කෙනාගේ දියුණුවට ගොඩාක් වෙලාවට ගොනුවක් ඇති කරගන්න එක එල්ලේ දියුණුවක් ලබා ගන්න ආයාසයෙන් හරි අර ඒ කාර්මුණක හිඳ රතවා ගැනීම ශික්ෂණයක් වශයෙන් පුරුදු කෙරුවොත් අර කොහොමදක් තියෙන එකනේ අර මොන කොච්චරවත් තීත්නර කරදර ගන්න නැති එක ඒසොට මේක හරහා එල්ලයක් කරන් දෙන්න පුළුවන් ඒක නිසා මේ දෙකම අවශ්‍යයි ඒක විදිහට කියනවා නම් මේ විපස්සනාට බර සතියේ සහ සමාධියට සතියට සම සමතේට බර සතිය තා විපස්සනාට බර සතිය. ඉතින් මේ කෙනාගේ තියෙන විපස්සනාට බර සතිය ඉබේ හම්බ වෙන නිසා ජීවිතයේ ගුණයක් ඇති කර ගන්න ඕන නම් එල්ලයක් ඇතුව යන්න ඕන නම් අමාරු නමුත් ඒ කාර්මණික සත්‍ය පැවැත්වීම පුරුදු කරන්න. එතකොට අනිත් ඔක්කොම පෙළ ගැහිලා ඒකට අනුයාත වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ උදෑසන අවදි වී සක්මන් භාවනාවේ ස්වල්ප වේලාවක් යෙදුණෙමි. සක්මනේදීත් නිදිමත දැනී පර්යංකයට නොගොස් නිදාගත්ෙමි. අවදි වෙද්දී එකපාරටම හිත කය තුලට ගොස් වරහන් ඇතුලේ රූපරාමු පෙලක් දිස්වන්නාසේ ශරීරයේ ඇති සියලු අවයවයන් දිස්වන්නට විය. නිදිමතද නැතිව ගොස් බොහෝ වේලාවක් එසේ භාවනා කරන්නට හැකි විය. මූලික කමඨහන පිම්බීම හැකිලිම බලද්දී පෙර දවස් දෙකේදීම ඇති වූ නිදිමතද නැති වී ප්‍රබෝධමත් මනසකින් පසුවෙමි. මෙය වරදක් දැයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මූලික කමඨහන මෙනෙහි කිරීම අවශ්‍යම දැයි පහදා දෙන මෙන්ද ඉල්ලා සිටිමි. සතිය එදිනෙදා කටයුතුවලදී පෙර දවස් දෙකට වඩා හොඳය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. ඇත්තටම සතියේ වර්ධනයක් වෙනවා නම් ඒක සියල්ල කරලා දෙයි බය වෙන දෙයක් නෑ ඒක සරුවච්චන් වහන්සේ දේශනා කළා තියෙනවා සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි සතිය මහණෙනි සතිය හැමතන්නේ අපේක්ෂා කටයුතුයි එයා සබ්බකිච්ච සාධාරණ ඇමතිවරයෙක් වගේ සියලු කෘත්‍ය කර දෙන මිත්‍ර අමාත්‍යවරයෙක් වගේ ඔක්කොම කරලා දෙනවා ඒ නිසා අපි සතිය වැඩෙනවනම් කරදර වෙන්න එපා නමුත් මේ අවදි භාවයේ වැඩිවීම හොඳක්ද නරකක්ද? එහෙම නැත්නම් සතියට මෙනෙහි කිරීම කරන්න ඕනද වගේ කියන මම පොඩි පොඩි සැකමතු වෙන දේවල්. ඒක නිසා ඒකට උත්තර දෙන්න යන්න එපා. ඒකම කර කර යන්න. කරගෙන කරගෙන යනකොට තමන්ගේම අත්දැකීමෙන් සතිය වැඩිම හරහා මේකට උත්තර ලැබෙනවා. පිටින් හම්බෙන උත්තරේ හරියන පුළුවන් වරදින්න පුළුවන්. නමුත් අර තමන්ගේම අත්දැකීම හරහා ලැබෙන උත්තරේ ඊට වැඩිය බොහෝම සමීකතිය සමීපගතියක් පෙන්වනවා. මම මේ වචන ප්‍රකාශ කරන්නේ අන්තිමට ලියලා තිබුණු විදිහට සති දවස් දෙක ඇතුළත සතිය වැඩෙන ගතිය තියෙනවා ඒ සැක පැත්තකට දාලා දිගට භාවනා කරන්න යන්න. එතකොට භාවනා හරහා ඒ සැකේ දුරු වීම සිදු වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි සත්‍ය සතිය විසින් කර දෙන කෘත්‍යය. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ඉදිරිපත් කරන ලද දීර්ඝ ලිපිය ඉදිරිපත් කරන ලද්දේ මා විසිනි. ඔබ වහන්සේ විසින් ධර්මදේශනයේදී විස්තර කළ කරුණු අනුව මාගේ කමඨහන් සුද්ධ වීමෙන් විශාල සතුටක් ඇති වුණා. වචනයෙන් මෙනෙහි කළ යුතු අවස්ථාවත් මෙනෙහි නොකර සතියෙන් බලා සිටිය යුතු අවස්ථාවත් අද දවසේදී හඳුනා ගන්නට හැකි වුණා. වැඩිපුර කාලයක් අසතියෙන් සිටින අවස්ථාවලදී මෙනෙහි කිරීම කළ යුතුයයි සිතුණා. සක්මනේදී මෙනෙහි නොකර පාදයේ චලනය සම්පූර්ණයෙන්ම වාගේ සතියෙන් දැකගත හැකි වුණා. සක්මන කෙළවරේදී නතර වීමට යද්දී වේගය මදින් මද අඩුවන අයුරුත් සිටගෙන සිටින විට පිම්බීම හැකිලීමත් කයේ සමහර තැන්වල ඇති වේදනාත් අරමුණු වේ. ප්‍රබලව සතිය පිහිටන අවස්ථාවලදී ලෙඩෙක් සක්මන් කරන්නාසේ දැනේ. කය චලන කයේ චලනය මගේ වසඟයෙන් තොර වුණාක් මෙන් දැනෙන අතර පාද අසමමිතිකව අසමබරව පොළවේ තියවේ. කුමන හෝ වේලාවක ඇදවැටතැයි සිතෙනා තරමට කය පහලට වැක්කිරමින් තිබෙන සයක් දැනේ. පැය එකහමාරක් පමණ මෙසේ සක්මන් කළත් සිතට මහන්සියක් දැනුනේ නැති අතර තවත් වේලා සක්මන් කිරීමේ හැකියාව තිබුණත් මා පර්යංකයට පැමිණුණා. අනිකුත් ඉරියව්වලදීද 175ක් පමණ සිහිය පිහිටන අතර අසිහියෙන් සිටි අවස්ථාද සිහියට හසුවේ. දානශාලාවේදී දාණය අනද්දී අතට දැනෙන ස්පර්ශයන්ද අත මුව ළඟට ගෙන යාමේදීද ආහාර හපන විටදීද සතිය පිහිටයි. ආහාර සැපෙද්දී දැනෙන නොයෙක් ස්පර්ශයන්ද නොයෙක් රසයන්ද දැනේ. දත් ඇඳි දෙකට මැදිව හැපෙන ආහාරවල කිසිදු රසයක් නොදැනෙන බවත් දිව මත ඇති ආහාරවල පමණක් රසය දැනෙන බවත් හඳුනාගත හැකි වුණා. ආහාර උගුර දිගේ යම් දුරක් යනතුරුද දැනෙන ස්පර්ශ වීම සතියෙන් දුටු අතර ආහාර උගුරට ගිය පසුද කිසිදු රසයක් නොදැනේ. මෙසේ ආහාර පිඬක් ගිල දැමීමෙන් පසුව අනෙක් ආහාර පිඬ අනන්නට පටන් ගතිමි. මෙසේම මුව සෝදන විටත් වැසිකිලි කැසිකිලි කරන විටත් දොරක් අරින වසන විටදීත් සතියෙන් සිටීමට බොහෝසේ හැකි වුණා. කයට කුමන වෙහෙසක් දැනුණත් සිතට කුමන අරමුණක් කුමක් අරමුණු වුණත් සතියෙන් ඒවා දැක ගැනීමට හැකිවීම නිසා වරහන් ඇතුලේ තියනවා 100ට 100ක්ම නොවේයි. සිත ප්‍රබෝධයකින් පවතිනවා. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. ඔය මෙන් කැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මට පූර්වකෘත්‍ය කර අවසන් වන විටම පිම්බීම හැකිලිම දැනේ. ටික වේලාවක් එය මෙනෙහි කරමින් සිටින විට අතපය තද වී ශරීරය තැන්පත් වන බවක් දැනේ. තව ටික වේලාවක් යන විට උදරය පිම්බීම මුහුදේ රැල්ල ගසනවාක් මෙන් දැනේ. පිම්බීම අවසන්ව සුළු මොහොතකින් හැකිලිම ආරම්භ වන බවද දැනේ. මෙසේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් සිටින විට දකුණු උරහිසේ සිට පිටදිගේ වේදනාවක් ඇතිවේ. එයද මෙනෙහි කරමි. ඒ වේදනාව තුල සිත තැන්පත් වන බවක් දැනේ. පිම්බීම හැකිලීමත් වේදනාවත් හොඳින් දැනේ. සිතට තරහක් හෝ කැමැත්තක් ඇති නොවේ. ඒ වේදනාව කැඩි කැඩි යන බවත්, චලනය වන බවත්, ඇතිවෙමින් නැතිවෙමින් පවතින බවත් දැනේ. මේ රූප කලාප ඉපිද ඉපිද බිඳි බිඳි යෑමක්ද පහදා දෙන්න. සක්මන ඔසවනවා තබනවා. পায় ඔසවන විට සැහැල්ලු බවක් දැනේ. එය වායෝ ධාතුව නිසා යයි වැටහේ. තබන විට බර බවක් දැනේ. එය පටවි ධාතුව යයි සිතේ. පොළව ස්පර්ශ වන විට දැඩි ගොරෝසු බවක් දැනේ. දෛනික වැඩ කටයුතු සතියෙන් කිරීමට උත්සාහ කරමි. ස්වාමින් වහන්සේට නිරෝගී භාවය ධර්මාවබෝධය උතුම් නිවන වහා වහාම ලැබේවා. තෙරුවන් සරණයි. මේකදී මගදී හිතන දැනගන්න හිතෙනවා මේ මොකද වෙන්නේ කියලා. නමුත් එහෙම නමක් දෙන්න තරම් උතන වෙලාවක් නැහැ. ඒ තරම් ඉක්මනට දේවල් වෙනස් වෙනවා. ඒක නිසා මේ රූපකලාප දකින්නවද, නාම රූප පරිච්ඡේදයේද කියලා ආශාව තිබුණට ඒව කල්පනා කරන හැම වෙලාවකම භාවනා ගම්ම කැඩලා පිටපොට යනවා. ඒ නිසා මොනවාවත් ඒව ගැන කරදර වෙන්න එපා. භාවනා එන්න එන්න එන්න Java කැවෙනවා දන්නවනම්, කස කැවෙනවා දන්නවනම් ඒ ගැම්ම කඩා ගන්න නැතුව දිගට අනේකයි තියෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා දැනගන්න හදන එක මාන මානය කියන කෙලෙසයෙන් අපිට ඇති වෙන බාධාවක්. නිසා මැනිල කරන්න යන්න එපා. කාරණා විසින් බහන විසින් මැනිල කෙරේ. මනන් මනින්ද නන්දෙන්ද යන්නේ නැතුව මොකවද මේ එන්නේ කියලා අහන්න යන්නේ නැතුව දිගට භාවනා කරන එක තමයි මේ ගැම්ම කඩා ගන්න නැතුව යනවා කියලා කියන්නේ ඒක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා මීතිරිගලට ආදුනිකයෙක් නොවෙමි. වසර 3ක පමණ කාලයක් ඔබ වහන්සේගේ උපදෙස් අනුව සතිය පුරුදු කළෙමි. මට පර්යංකේ වාඩිවන විටම සමාධියටපත් වේ. ප්‍රඥාව හිමිහිට මෝදුවන ආකාරයක් දැනේ. දැනට මාස කිහිපයක සිට පැයක් පමණ ගතවන විට නිදිබර ගතියක් දැනුනි. එයට හේතුව ඊයේ රාත්‍රියේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දැනගතිමි. අද පැය දෙකක කාලයක් සතිය හා වීරය සමකිරීමට උත්සාහ කළෙමි. නිදිබර ගතිය නොදැනුනි. දිගටම එසේ සතිය හා වීරය සමකල යුතුයද? සමාධිය හා ප්‍රඥාවත් කෙසේ සමකල යුතුයදයි සූත්‍රමය ඥාණය ලබා දෙමින් අනුග්‍රහ දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. බණ ඇහුවයි කිව්වට ප්‍රයෝජන ගත්තයි කිව්වට අපබ්‍රංශය ලියලා තියෙනවා. මොකද බණේදීම මතක් කරුවේ සමාධිය සහ වීර්යය සම්බරකරනද සද්ධාව සහ ප්‍රඥාව සම්බර කරනවා. දැන් මේකේ සතියයි වීර්යයයි සම්බර කරන්න අහලා තියෙනවා සමාධියයි ප්‍රඥාවයි සම්බර කරන්න අහලා තියෙනවා. ඒක නිසා මේ රැට ආප්ප කාලා භාවනා බණාලා තියෙනවා කියලා මට හිතෙන්නේ. දවල් ආප්ප කාලා වගේ. ඒ නිසා හොඳට බණහනකොට බණහන්න. වගේ අනම්මන කල්පනා කර කර බණ නැති ප්‍රයෝජන ලැබුණයි කියලා නම් ලියලා තියෙනවා. මට ඒකට නම්බුකුත් තියෙනවා. එතකොට මට හිතෙනවා මේ ලියලා තියෙන වාක්‍ය දෙකෙන් මේ සර්පයා වැරෙත්තනින් අල්ලලා තියෙන. එයිසයි බණපටියේ මේ යනකොට සුජිත්ගෙන් අහගෙන ගිහිල්ලා ආයතරයක් ආන්නේකෝ මට වැරදිලාද දන්නෙත් නැහැ. මට නම් මතක විදියට වැරදුනේ නැහැ. මේ නම් මේ එහෙම නැත්නම් මෙතන වැරදිලා තියෙනවා. ඒ නිසා මේ සම්බර කළ යුතු ධර්ම පටලවා ගන්න එපා. සම්බර කළ යුතු බව නම් තේරිලා තියෙනවා. නමුත් මේ ධර්ම දෙක තරයි දෙකට දාලා තියෙන වෙන වෙන දේවල්. අවසරයි සාංශ මේකේ ලියලා තියෙනවා මේ ප්‍රශ්නය වැඩමුළුවට පරිබාහිරයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මීට අවුරුදු අවුරුදු දෙකකට පමණ පෙර එක දිගට වසර 3ක් පමණ කාලයක් භාවනා කළ අයෙක්මි. ඒ කාලය තුල මම පර්යංකයට වාඩි වී ඇස්පියාගෙන ඊතා සුළු වේලාවකින් ඕනෑම කර්මස්ථානයකින් ගැඹුරු සමාධියක් අත්දැක්කෙමි. සංස්කාර සිඳී ගිය ඒ ගැඹුරු සමාධිය තුල මට ඕනෑම වේලාවක් සිටීමේ හැකියාව තිබෙන බව දැනුණද ටික වේලාවකින් හිසේ සිට මුළු කයම නලියන්නට ගනී. එය මෙනෙහි කරන්න කරන්න වැඩි මට කිසිසේත් එය දරා ගැනීමට නොහැකි තැන මම භාවනාවෙන් නැගිටින්නෙමි. මේ ආකාරයෙන් මාස ගණනක් ඇතිවිය. උපදේශක් ලබා ගැනීමට කෙනෙකු නොසිටියේය. එසේ භාවනාව කරන්නට නොහැකි හේයින් ධර්මය අධ්‍යයනය සඳහා අවුරුදු එකහමාරක කාලයක් යෙදුණෙමි. මෙහි පැමිණීමට පෙරද එක් දවසක් මෛත්‍රී කර්මස්ථානයෙන් සිත එකඟ වූ පසු එසේ සිදුවිය. භාවනාවෙන් මිදුන පසු ටික වේලාවකින් ඇරී යයි. මෙය කුමන කාරණාවක්ද? පෙර අකුසලයක්ද? නැවත මම මුල සිට මේ ආකාරයෙන් වීරකලොත් මට ඒ අවස්ථාව ළඟා කර හැකි වේවිද? ඒ ගැටලුව මතුවන්නේ කුමක් හේින්ද? දහස්වරක් සමාව අයදිමින් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කල්යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිවි සැනසෙන්නට මේ මහඟු උපකාරයක් වේවා. තෙරුවන් සරණයි. භාවනාවේදී හෝ නැත්නම් භාවනා කරන කෙනෙකුට භාවනාවෙන් අපි හිතාගෙන වචනෙන් කියන භාවනාවෙන් පිටදී වුණා මේවා එන්න පුළුවන්. මේ හැම එකකටම මුණ දෙන්න බැරි ශ්‍රද්ධාව නැති නිසා, කායත සහ ජීවිතේ තියෙන ආසාව වැඩි නිසා. ඒසා වාඩි වෙනකොට කායත සහ ජීවිතේ තියෙන ආසාව පැත්තක තියලා හොඳට ශ්‍රද්ධාවෙන් සීලිය අධිෂ්ඨාන කරලා බුදුහාමුදුරණ පූජා කරන්න මේ කයයි ජීවිතයයි. ඊට පස්සේ මේ මොන කරදරේ ආවත් සීලය කඩන්න බෑ. මම අර පටන් ගත්ත ආරම්භක සතිය මේ සමාධිය මේ ශ්‍රද්ධාව කඩන්න බෑ. මට මේ සතියේට පන්නන්න බෑ. සතියේට මේක අහු වෙනවා. සතිය කඩන්න බෑ කියලා හැම වෙලාවෙම මොන්න යකා ආවත් මොන්න උනේ ඉතේකක්ම ආවත් සද්ධාව කඩන්න පුළුවන්ද කියලා බලන්න. සිල්පත කඩන්න පුළුවන්ද කියලා අහන සීලේ. සතිය කඩන්න පුළුවන්ද කියලා බලන්න. ඔය එකම දෙකටත් කරන්න බෑ. යම් කිසි කෙනෙක් කඩන්න පුළුවන් කියලා හිතනවනම් එයාට සද්ධාව මතිකමයි මේ කතා කරන්නේ. එහෙම තමයි සතිය කියන එක මොකක්ද දන්නේ කමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ සීල පිළිබඳ සැකයක් තියෙනවා. ඒ නිසා මේ තුන හෙට්ටුවර තියන්න සද්ධාවත්, සීලයත්, සතියත් පටන් අරගන්න මොකාවත් මං යනවායි කියන. එතකොට මොකා ඔය යකාවට යකාව කීෙන්තරම් කළු පාට නැහැ. ඔය ඇද්දක ඔය තරම්ම රතු පාටත් නැහැ. ඔය තරම් සුදු පාට දල දෙකුත් නැහැ. ඔච්චර මයිල් දිගත් නැහැ. බලනකොට මේ අපි යක්කුන්න තමයි යක්කු කියලා තියෙන්නේ. ලංකාවේ ඉඳලා තියෙන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ. අපට මේ යක්කු කියලා තියෙන්නේ. අපි හිතන්නේ යක්කු කිව්වහම ඇස් දෙක බෝල එළියට ඇවිල්ලා කටෙන් දත් එළියට ඇවිල්ලා ඉදි කටු වගේ නෝ මේ කෙස් ගස් තියෙන බඩ එළියට ආපු සත්තු කියලා පිස්සු දෝ සීමයියට තමයි ඔය කියන්නේ නිකන් ගමේ ඉන්න සීමයියට තමයි. ඒක ඔය එක එක්කත් ඔය කියන ගණන් ගන්න දෙයක් නැහැ. සද්ධාව තියෙනවා නම් සීල තියෙනවා නම් සතිය තියෙනවා නම් ඒක හොඳට පන්නරයක් තියාගන්න පටන් ගන්නවා. පීය ගාලා පටන් ගන්නවා. ඒ එනේ අරුවට එන්න කියන්නේ. මොකාවත් ඔය කුලියනල් ලියලා තියෙනක දරා ගන්න බෑ කියලා පොයි. අපි ඔයිට වැඩි දේවල් කාලා තියෙනවනේ ජීවිතේ. මේ යන්නේ ඊට වැඩි බරපතල ගමනක ඊට වැඩි දෙයක් ආවත් මම මේක එහා පැත්ත බලනවා කියලා ගියොත් මොකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ. ඒ අදිෂ්ඨාන ශක්තිය නැහැ සද්ධාව නැති නිසා. සැකේ නිසා. නිසා අදිෂ්ඨාන ශක්තිය ගන්න සද්ධාව ගන්න සැකේ දුරු කරලා එහෙම නැත්නම් අනිශ්චිතතාවය දුරු කරගෙන ඉදිරියට යන තමන්ගේමයි හයිය වෙන කවුරක්වත් නැහැ. සංස ප්‍රශ්න ඉපමණයි. ඔව් අපිට තව තියෙනවා විනාඩි 10ක විතර කාලයක් කාට හරි තියෙනවා නම් ඊට අමතරව සභාවට මතු කරන්න ප්‍රශ්නයක් අපිට ඒ සඳහා වෙලා ගන්න පුළුවන්. වෙන් කරපු කාලෙන් තව විනාඩි 10ක් විතර තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වෙලා මම දැන් මෙතන කියන මේ මානසිකත්වයෙන් මොහොතක් ගත කරනකොට විත්තිය දේශ බලාගෙන සිටින විට එහිදී ආලෝකයක් මතුවෙනවා. දැස් භාවනා දැස්වල දැස් පියා ගන්නකොටත් ඒ ආලෝකයේ මොහොතක් පැවතිලා නැතිව ගොස් ඊට පස්සේ ආනාපානට හොඳින්ම සිත ගමන් කරනවා. ඒ වගේම භාවනාව පිළිපඳව ධර්මදේශන අහන අවස්ථාවලදී පවා මේ යම් කිසක් ඇසට දැක්කොත් ඒ දේ නැවත ඇස් පියාගත් විට සුදෝදේ කළුවටත් කළුදේ සුදුවටත් පෙනෙන අවස්ථාවක් මතුවෙනවා. ධර්මදේශන අහන අවස්ථාවලදී දැස් හැරගෙන සිටන විටත් බිත්ති දෙස බලන විට එලෙස සුදු දේ කළුවටත් කළු දේ සුදුටත් දකින්න අවස්ථාවක් ලැබෙනවා. මේ සතිමත් බව පිළිබඳව ලක්ෂණයක්ද කියලා වහන්සේ ඒක සාමාන්‍යයෙන් ඇහි හැටි ඇහි සින යස්ති සෛල කේතු සෛල කියලා දෙකක් ඒ යස්ති සෛල වලින් අඳුර දකින්න කේතු සෛල වලින් ආලෝකය දකින්න ඒ නිසා හොඳ වර්ණවත් ආලෝකයක් තියෙන එකක් දිහා බලලා එක පාට හස්තේ වහපු ගමන් වර්ණ තියෙන තැන කළු පාට වෙනවා අනිත් ඒවා සුදු පාට වෙනවා ඒක ඇහි මේ මේ ප්‍රකාශ විද්‍යාවේ தත්වයක්. මේක භාවනාවෙන් එන එකක් නෙවෙයි භාවනා කරලා පස්සේ තමයි මිනිස් එකයකට විවෘත වෙන්නේ නැත්නම් ඔබ බලන්නේ නැහැ ඒ නිසා මේක ඕනම තැනක කරලා පෙන්වන්න පුළුවන් එකක් භාවනා කරන එක නැති එක නිසා සතිය ප්‍රශ්නයක් නෙවෙයි සතිය තියෙන්නේ මේක බලලා තියෙන හොඳට සතියෙන් යුක්තව බලපු නිසා මේක කියන නැත්නම් කොයි කෙනාට තියෙන එකක් ඒ නිසා ඒ ආලෝකය නැත්නම් භාවනා විදිමත් වෙන ආලෝකයේ කියන එකට විහිළුවට ලක් කරනවා ක්‍රිෂ්ණමූර්තිතුමා විහිළුවට ලක් කරන අදහසින් නෙවෙයි මනුස්සයා කියන්නේ බෑ විහිළුවකට ලක් වෙනවා එයා කියනවා යා භාවනා කීට කරන්න කියලා දෙන්නෙත් නෑ දන්නෙත් නෑ කියලා දෙන්න කවුරුත් ප්‍රබුද්ධ මනුස්සයෙක් කියලා පිළිගන්නවා එයා කියනවා මට නම් කරන්න තියෙන ඇස් දෙක වහම ආලෝකයක් එනවා ඒක නැති වෙනකම් භාවනා කරන එච්චරයි භාවනාව මේ ආලෝකේ එන්න භාවනා කරන එක නෙවෙයි ඇස් දෙක වහපම ආලෝකයක් එනවා ඒක නැති වෙනකම් භාවනා කරන්න ඒ කියන්නේ ඒක ගණන් ගන්න නැතුව භාවනා කරන්න අපි මේ භාවනා කරන්නේ ආලෝකයක් වෙනකම් භාවනා කරනවා. ඒක නිසා මේ මනුස්සයා කියන්නේ එහෙම මේ පේන ආලෝකය භාවනාවේ ප්‍රශ්න නෙවෙයි. ඕනම තේක ඕනම කෙනෙකුට ඒක තියෙන්න බුණ. අනික් නිසාත් ඒක වහලා බලන්නේ නෑනේ. බය නේ ඉන්නේ. ඒ නිසා මේවා භාවනා ජීවිතේ බොහෝම සරල පුංචි දේවල් මේ හැම එකක්ම හරහා යන්න ඕනේ. ඊගාට මොකද්ද තියෙන බලන. ඊගාට මොකක්ද තියෙන එක බලනකොට මේක හොඳ ආරම්භයකට පෙරමග සලකුණක් මිස භාවනා විශාල දියුණුවක් නෙමෙයි. නමුත් මේක දියුණුවකට හරව ගන්න පුළුවන්. මම දැන් සතියේ තියෙන බව දන්නවනේ. මම දැන් වර්තමානට එළඹිලා තියෙනවනේ. ආ ඒකට මේක ලකුණක් කරගන්නවා. නමුත් මේක ගමන කෙලවර නෙමෙයි ආරම්භය කියලා හිතාගෙන ඉදිරියට යන්න. මේ වගේ එළඹ සිටි සතියෙන් ඉන්න වෙලාව වැඩි කරන්න වැඩි කරන්න ඒ ජවනිකා බාහිර වෙන්න පටන් ගන්නවා. වීරිය තියෙන කෙනාට ජවනිකා බොහොම ශීඝ්‍රයෙන් මාරු වෙනවා. වීර්ය නැති කෙනාට එක ජවනිකාවෙම එක තැන කරකැවෙනවා. ඒ නිසා මේක හොඳ ආරම්භයක්. විශාල දියුණුවක් නෙවෙයි. ඊට පස්සේ දිගට අවදියේ අප්‍රමාදයේ එහෙම නැත්නම් හොඳ වීර්ය ශක්තියකින් බලන්න. එතකොට මේ වගේ එකින් එකට එකින් එකට ජවනිකා මාරු වීමෙන් මාරු වීමෙන් විපරිණාමයකට යන්න පටන් ගන්නවා. ඒ නිසා මේක හරව ගන්න හොඳ පැත්තට අරගෙන දිගට භාවනා කරමු. හොඳයි. අපි එහෙනම් පැයකුත් විනාඩි 5ක් විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. අපි ඒ කියන්නේ තුනට නැවත රැස් වෙනා මෙතන සාමූහික භාවනාවකට සියලු දෙනාටම තෙරුවන් සරණයි.